පින්වතුනි අද භාවනාරාමතාව ඇසුරින් 45 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහන අපේ ගැටලු කතිකාවත මෙලසින් සජීව ලෙසින් බෞද්ධ ආරෝප වාහිනියෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. පොද කරමින් අද භාවනාරාමතාව ඇසුරින් කෙරෙන ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන 45 වන සතිය තවත් අපි අපේ ජීවිතයේ නිබඳව අකුසලයන්ට වඩා බරසිත ඇතුව තමයි වාසය කරන්නේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් ලෝභ දේශ මොහ වලට හිත ගලාගෙන යෑම වැඩි. දරුවෙක් කෙරෙහි තියෙන ආදරයක් පවා දැඩි බැඳීමක් පවා ගත්තාම ඒවා අකුසල් ගණයටයි වැටෙන්නේ ලෝභ දේශ මොහ. සංසාර ජීවිතයේ බොහෝ දුරක් ගෙවන්න බොහෝ දුක් විඳින්න නිබඳව හේතු වෙන කාරණාවක් තමයි මේ අකුසල් කියලා කියන්නේ. මේ අකුසලයන් දුරු කරගන්නත් නම් කුසලයන් වර්ධනය කරන්න ඕනේ. කුසලයන් වර්ධනය කරන්න ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ කුසලයන් දැනගෙන උදාහරණයක් විදිහට ගත්තොත් තරහකට විරුද්ධව තියෙන මෛත්‍රිය ඊර්ෂ්‍යාවට විරුද්ධව තියෙන මුදිතාව ඒ වගේ දේවල් ඉබේ පහළ වෙන්නේ නැහැ අනිත් එක ඉබේ වර්ධනය වෙන්නේත් නැහැ අකුසලයන් නම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැම වේගයෙන් වර්ධනය වෙනවා එතකොට ඊට ප්‍රතිවිරුද්ධව තියෙන කුසලයන් වර්ධනය කර ගැනීමට තියෙන කැමැත්ත. ඒ කැමැත්ත ඒ වර්ධනය කරගන්න නොයෙකුත් විට තියෙන එක එක මෙනෙහි කිරීම වලට වැඩිය පරයන්කයක ඉඳගෙන ඒ අරමුණ නැවත නැවත නැවත දැන් මෛත්‍රිය කියන එක නොයෙකුත් වැඩ කර කර ඉන්නවට වැඩිය පරයන්කයක ඉඳගෙන වේගයෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් මේක පුළුවන්කම තියෙනවා වේගයෙන් වර්ධනය කරගන්න. ඒකට වර්ධනය කරගන්නකොට එක පැත්තකින් තරහ අයින් වෙනකොට ඇති වෙන සහනයක් තියෙනවා. අනිත් පැත්තෙන් මෛත්‍රිය වැඩි වෙනකොට ඇති වෙන සහනයක් තියෙනවා. ඒත් මේක දැනගත්ත අය ඔතන විතරක් නෙවෙයි ඔතන ඉඳන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන தත්ත්වය දක්වාම තියෙන යහපත නැත්තම් Tamanට ඇති වෙන සහනය විදින ජීවිතයේ නොයෙකුත් ආකාරයේ ප්‍රාර්ථනාවන් අදිෂ්ඨාන මැරෙනකොට කොහොමත් ඔක්කොම දාලා යන්න තියෙන දේවල් ගැන රත් වෙවි දෙවි දෙවි ඉන්න එකයින් කරගෙන මේ කියන්නේ මේ වැඩ කරන්න කියන එපා කියන එකක් නෙවෙයි ජීවත් වෙන්න එපා කියන එකක් නෙවෙයි බොරුවට තේරුමක් නැති රත් පිළි දෙවිලි තියෙන්නේ අකුසලයන් එක්ක Tamanට අනර්ථයක්මයි අකුසලයෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒක අයින් කරගන්න නිබඳව සිතක තියෙන කැමැත්ත. නිබඳව තියෙන්න ඕනේ කැමැත්ත මට. දැන් තව චුට්ටකින් මේ වාඩි වෙලා මේක කරන්න පුළුවන් නම් හොඳයි. තව ටිකකින් හොඳයි කියලා හැම නිමේෂයකම වගේ තියෙන කැමැත්තට කියනවා භවනා රාමතාවය කියලා. සදහතුනේ නිරන්තරයෙන් අපේ හිතේ තියෙන කැමැත්තට භවනා රාමතාවය ලෙස සඳහන් කරනවා අපේ ස්වාමින් වහන්සේ අපට පැවසුවා. සදහතුනේ අපි බොහෝ දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්නට කැමතියි. ඉතින් ඒ සියලු දේවල් අපි ළඟා කරගත යුත්තේ සාධාරණවයි. සදහතුනේ එසේනම් අද දවසේ අපේ භවනා රාමතාවේ ඇසුරෙන් අප වෙත ඒවා තිබෙන පළමු ප්‍රශ්නය වෙත යොමු වන්නට සූදානම් ලිපියක් මගින් තමයි අපට මේ ගැටලුව යොමු කර තිබෙන්නේ භවනා රාමතාවේ වර්ධනය කර ගැනීමට පැහැදිලි එක් ක්‍රමයක් දේශනා කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා මම හිතන්නේ මේ දිනවල හැමදාම වගේ තියෙන ගැටලුවක් තමයි ඔක එක ක්‍රමයක් හරි මොකක් හරි ඕනේ කියලා මොකද මේක ක්‍රම ගොඩක් නැත්නම් ඉසිරිච්ච ස්වභාවයකට තමයි දැනෙන්නේ කියලා මට හිතෙන්නේ මේ සති කීපෙම මම හිතන්නේ ওই වගේ ගැටලු ওই වගේ ගැටලු ආවා කියලා දැන් එක්ක්‍රමයක් හරියටම කියන්න පුළුවන්කමක් නැහැ. නැති වෙන්න හේතුව මෛත්‍රිය හරහා මේක කරගන්න පුළුවන්. අසුභය හරහා මේක කරගන්න පුළුවන්. මරණ සතිය හරහා මේක කරගන්න පුළුවන්. අනිත්‍ය අනාත්ම අඩුම ගානේ දුක්ඛානුපස්සනා හරහා. ඒ වගේ හැම දෙයක්ම විශේෂයෙන් අනාත්ම සංඥාව. මේකදී හරි කමක් නැහැ. අපි එක්ක්‍රමයක් කියලා කියමුකෝ. අපිට වැඩියෙන්ම පීඩාව තියෙන මෙහෙම කරන්න පුළුවන් එහෙමනම්. වැඩියෙන්ම Tamanට පීඩාව තියෙන අකුසලය තෝරගන්න. අපි තුන් සමහර අය ඉන්න තරහ කියන්නේ දරන්න බැරි තරම් ලොකු අකුසලයක්. සමහර අය ඉන්නවා ඊර්ෂියාව. නැත්නම් සමහර ඉන්න කම්මැලිකම. එතකොට ඒ ඒ එක එක එක එක තමන්ගේ ජීවිතේ ආපස්සට අදින ලොකු අකුසලයක් තියෙනවා. මොකක් හරි හුඟක් වෙලාවට එකක් තියෙනවා. ඒ වගේ තමන්ට පීඩාකාරී වැඩිම පීඩාකාරී එක තෝරගෙන ඒකෙන් අයින් වීමෙන් ලැබෙන සැනසීම. අපි උදාහරණයක් ගත්තොත් එහෙම රාග ආදී කෙලෙස් ධර්ම වලින් ගොඩක් පීඩිත වෙන්න කෙනෙකුට මේකෙන් අයින් වීමෙන් ලැබෙන සැනසීම ගැන විස්තර හොයන්න. මේකෙන් අයින් වෙන්න පුළුවන්ද කියලා. මේ මේ පීඩාකාරී තත්වයෙන් අයින් වෙන්නේ කොහොමද? ඒකෙන් අයින් වෙන්න ක්‍රමයක් තියනවාද? නිදහස් ජීවිතයකින් උදේ ඉඳන් හැන්දෑව වෙනකන් රාගයම අරමුණු කරගෙන ජීවත් වෙන අය ඉන්නවා. එතකොට ඒකෙන් අයින් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද හිත හිත නිදහස් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා හොයන්න. හොයනකොට ධර්මයේ තුල මේක හම්බ වෙනවා. එකක් අසුබය අනිත් එක වේදනානුපස්සනාව මේ වගේ දේවල් හරහා මේවා ගොඩාක් අඩු කරගන්න පුළුවන් නැත්තරම නැති කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් එන්න ඒ ගැන හොඳින් හොයලා ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. මේ මේක කොච්චර සාන්ත ස්වභාවයක්ද ඒ தත්ත්වයටපත් වුණොත් මේ අතෘප්තිකර හිත කොච්චරනම් යමක් ඉල්ලන්නේ නැති වෙනවද මේකේ තියෙන පීඩාව කොච්චරද අන්න ඒ විදිහට ඒ කුසලයේ වර්ධනය කරගත්තාම තියෙන తত্ত্বය ගැන හොඳට හිතන්න ඕනේ. එහෙම හිතනකොට ඉක්මනට කුසලයේ ඒ කුසලයේ වර්ධනය කරගන්න හිතෙනවා ඉක්මනට. ඒ වගේම මේක මේ අකුසලයේ තියාගත්තොත් රාග ආදී කෙලෙස් ධර්ම වලින් තියෙන ලෝභ දේශ මොහ සිතුවිලි තියාගෙන මාව මැරුණොත් මරණය කියන එක තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන්. තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන් මරණය කියන එක. එතකොට මේවැනි අකුසල් තියාගෙන මා මරණයටපත් වුණොත් මොනතරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා අකුසලයේ තියෙන ආදීනවත් කුසලයේ තියෙන ආනිසංසත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒතර අපි දන්නේම නැතුව කුසලයේ වර්ධනය කිරීමේ සාමතාවයක් ඇති වෙනවා. සතුටක්, ඌමනාවක්, කැමැත්තක් ඇති වෙනවා. එමයි සන්නාස. සදහතුලි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීව සාකච්ඡාවේ භාවනා රාමතාවය සුරින් අද දවසේ අපේ මෙලසින් ඔබ වෙනුවෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි කතා කරන්නේ ඔබ අප වෙත යොමු කර තිබෙන ලිපි මාර්ගයෙන් ඒ වගේම අපගේ Facebook ගිණුමට ඒ වගේම WhatsApp ගිණුමට ඒ වගේම අපට SMS පණිවිඩ මගින් ඔබ යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි මෙලෙසින් කතා කරන්නේ. දෙලකොඩ ප්‍රදේශයේ අසන්නියක් යොමු කර තිබෙන ප්‍රශ්නයක් වෙත දැන් අපි යොමු වෙන්නට සූදානම්. භාවනාව කෙරේ සිත අලවා වාසය කිරීම භාවනා රාමතාවේද කියා අපෙන් විමසනවා ස්වාමින් වහන්සේ සඳහා අපි පිළිතුරක් ලබා දෙනවා. ඔව්. ඇත්තටම සිත අලවා වාසය කිරීම කියන එක හරි. සිත අලවා වාසය කිරීම කියලා කියන්නේ ඒක අපිට හොඳට දැනෙන්න ඕනේ. නිබඳව ඒ සඳහා තියෙන කැමැත්ත. ඇත්තම කෙටි උත්තරයක් තියෙන්නේ නිබඳව ඒ සඳහා තියෙන කැමැත්ත උපදවා ගන්න ඕනේ. හැම වෙලෙම ඒ ඒක හැබැයි Tamanට අර මේ උතනින් මම චූටි පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා හිතෙනවා. සමහර අතර මොකක් හරි භාවනාවක් භාවනා කරන්න ඕන භාවනා කරන්න ඕන භාවනා කරන්න ඕන කියලා භාවනාවෙම නිකන් ඉන්න ගතියක් පේන්න තියෙනවා. හැබැයි එතන භාවනාව කියන වචනයට වඩා එක අතකින් අපි භාවනාව කියන අර්ථ දක්ව ගැනීම හොඳයි. භාවනාව කියලා කියද්දී කුසල සිතක වර්ධනය කර ගැනීම සඳහා කුසල සිත වර්ධනය කර ගැනීමයි භාවනාවක් කියලා කියන්නේ. ඉතින් හැම වෙලෙම විමසමින් බලන්න ඕන මම කොච්චර වර්ධනයක් කරගත්තද? තව කොච්චර මට වර්ධනය කරගන්න තියෙනවද? මේවා පියවරෙන් පියවර කොහොමද මගේ කුසල් සිත වර්ධනය වෙලාද කියලා අර වෙන කෙනෙක් කරන හින්දා හරි නැත්නම් භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය වර්ධනය කරගෙන ඇරෙන්න වෙනත් අර සමහර දේවල් තියෙනවා අපි අන්දානුකරණයෙන් කැමැත්ත ඇති කරගෙන හිතාලාගෙන වාසය කරනවානේ සමහර වෙන අරමුණක් තියෙන්න පුළුවන් මේ ඔක්කොම කරන හින්දා කරන්න ඕනේ නැත්නම් වයසට ගිය හින්දා කරන්න ඕනේ ඒ වගේ මේක නිකන් අර අර යන් කරන්නම් වාලේ කරන්නේ නැතුව කාරණාව දැනගෙන ඒ කාරණාවෙන් සිද්ධ වෙන යහපත දැනගෙන නිකමට හිතලා බලන්න ඊයේ අද පෙරේදා ওই වගේ කාලවල දවසේ අනිත් වැඩත් එක්ක මේකට කාලය ඕන තරම් යොමු කරගන්න කාලය තියෙනවා කිසි කෙනෙකුට කියන්න බෑ කාලය නැහැ කියලා කාලය හදාගන්න පුළුවන්. ඒ වගේ උත්සාහයක් තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. ඒ ඒක ඒ தත්වයේ හිතක ඇති කරගත්තොත් තමයි Tamanට ඉක්මන් වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි සුන්දර. අපේ ඊළඟ ප්‍රශ්න වෙත යොමු වෙමු. කෙටි පණිවිඩයක් මගින් මාතලේ ප්‍රදේශය සම්බන්ධයෙන් අපට යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳවයි දැන් අපි අවධානය යොමු කරන්නේ. භාවනා රාමතාවේ භාවනාවක් භාවනාව කෙරෙහි පමණක් ඇති කර ගැනීම ප්‍රමාණවත්ද? සියලු භාවනාවන් ඒ කෙරෙහි ඇති කරගත යුතුද? ස්වාමින් වහන්සේ කියා අපෙන් විමසනවා. ඔව්. ඇත්තටම එක් භාවනාවක් කෙරෙහි ඇති කර ගැනීම කියන්නේ අපිට මොකක් හරි කුසලයක් වර්ධනය කරගන්න ඕන කියන එකයි. මේකෙදී සියලු භාවනාවන් කෙරෙහි කියලා ගත්තොත් ඒත් අපි අන්තයකට යනවා. එක් භාවනාවක් කියලා ගත්තත් ඒත් අපි එක්තරා අන්තයකට යනවා. ඉතින් මෙතනදී විය යුත්තේ අපි දන්නවා හොඳටම දන්නවා මේකේ තියෙන මේකෙදී අපි කරන්න ඕන මොකද අපි හිතමුකෝ සෝවාන් පලස්ත පුද්ගලයෙකු වීමයි අවශ්‍ය කරන්නේ කියලා ඉස්සෙල්ලාම කෙනෙක් ලොකු අරමුණක් ඇති කරගන්නවා මම මේ ජීවිතේදී සෝවාන් වෙනවා කියලා. ඉතින් සෝවාන් වීම සඳහා කරන්න ඕන දේවල් ගත්තහම අනිවාර්යයෙන්ම මේ ජීවිතය පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් ඇති කරගත යුතු තියෙනවා. ඒත් අනාත්ම ඒ කියන්නේ ආත්මීය හැඟීම සම්පූර්ණයෙන් කැඩෙන්න ඕන සියලු දෘෂ්ටි ටික අයින් කරගන්න ඕන. සියලු දෘෂ්ටි ටික අයින් කරගන්න ඕන නම් දැන් අපිට මේ වෙනකොට දැනීමක් තියෙනවා කොතෙන්ට යනකම් යන්න ඕනද කියලා. හොඳටම දන්නවා ගෝත්‍ර භූ ඥානය දක්වා සම්මස්සන ඥානය දක්වා යන්න ඕනේ කියලා එතකොට උදේව විඥාණය, භංගානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, මුංජිත කම්මතා ඥානය ඔය වගේ ඔය වගේ අපි කතා කරපු බොහෝ දේවල් තියෙනවා. බයතුප්පට්ඨානෙ, භංගානුපස්සනාව, බයතුප්පට්ඨානෙ, නිබ්බිදානුපස්සනාව, මුංජිත කම්මතා ඥානය ඔය වගේ කතා කරපු ස්වභාවයක් තියෙනවා. ඊටත් කලින් නාම රූප පරිච්ඡේදය ඊළඟට පච්චේ පරිග්‍රහ ඥානය ඔය විදිහට තියෙන ටිකක් අපි ගොඩක් කතා කරා. ඉතින් මේ වගේ தත්වයන් හැම එකකදීම යම් අකුසලයක් යටපත් වෙලා යම් ප්‍රබල කුසලයක් වර්ධනය වෙනවා. ඒතර ඊට මෙහා තියෙනවා අපිට චිත්තවිසුද්ධිය ඇති කර ගැනීම. ඒ කියන්නේ මෛත්‍රිය, කරුණේ, මෛත්‍රිය, අසුභය, බුද්ධානුස්සතිය ආදී වැඩමින් චිත්තවිසුද්ධිය ඇති කරගත යුතු තියෙනවා. එතකොට මේ හැම දෙයක් කෙරෙහිම ක්‍රමානුකූලව ඒ පාරකයක්දී අපි පාරකයක්දී අපිට මොකක් හරි අරමුණකට යනවා කියලා යම්කිසි පාරක අන්න ඒ පාරක යද්දී කොහොමද අතුරු පාරවල් වලින් නැත්තම් වැරදි පාරවල් වලින් අයින් වෙවි අයින් වෙවි අයින් වෙවි යන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. අන්න වරද්ද ගන්න නැතුව. අන්න ඒ වගේ සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත්වීම නම් අපි බලාපොරොත්තු වෙන තැන එතෙන්ට යෑම සඳහා අනිකුත් අකුසලයන්ගෙන් අයින් වීමෙන් අයින් වෙමින් යන්න අවශ්‍ය කරන හැකියාව. ඒකට සමහර විට නොවේ ඒ ඒ දක්වා Tamanට අවශ්‍ය කරන ඔය සියලු දැන් දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කමඨහන් 21ම සෝවාන් වෙන්න අවශ්‍ය නැහැ. එක එක්කෙනාට එක එක්කෙනාට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. එකම තැනට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙන සමහර අය කායානුපස්සනා මුල් කරගෙන යනවා, සමහර අය වේදනානුපස්සනා මුල් කරගෙන යනවා. ඒක ඒක. ඒ යන යන්න අවශ්‍ය තැනට යන්න අකුසලයන් යට කරගන්න අවශ්‍ය කරන Tamanට ආවේනික වූ භාවනාවල් පිළිබඳව Tamanට ලොකු කැමැත්තක් තියෙනවා. ඒකට ඔක්කොම කියලා කියන්න බෑ එකක් කියලා කියන්න බෑ. එහෙමයි සන්නස. ඔබට වැටහෙන්නට ඇති ඔබ අපේ විමසා තිබූ ප්‍රශ්නයට ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊටමත් වටිනා හරවත් පිළිතුරක් ලබා දුන්නා. ඉතින් අපි ඔබට ඔබ යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අද කතා කරන්නේ යම් කිසියකින් ඔබ කනගාටුවට පත්වන්නට පුළුවන් අද මගේ ප්‍රශ්නයට අපේ ස්වාමින් වහන්සේ පිළිතුරක් ලබා දෙන්නේ නැහැ එයි එහෙම වුනේ ඉතින් ඔබ ඒ නිසා කනගාටුවට පත් වෙන්නට අපි ඉදිරි වැඩසටහනක අපි සූදානම් ඔබේ ගැටලු වලට අපි පිළිතුරු ලබා දෙන්නට බොහෝමයක් පිළිතුරු අපට SMS පණිවිඩ මාර්ගයෙන් ස්වාමින් වහන්සේ ලැබිලා තියෙනවා ඒ වගේම Facebook ගිණුමට යොමු කර තිබෙනවා ඉතින් අපි ඒ තෝරාගත් ප්‍රශ්න පමණයි වඩාත්ම මාත්‍රකානුකූලව වටිනා ප්‍රශ්න තමයි අද දවසේ අපි තෝරාගෙන මෙලෙසින් සජීව ලෙසින් මේ සජීව කතිකාවතේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අපි ඊළඟට සූදානම් පදිය පැලල් ප්‍රදේශින් ගුවන් විදුලිය ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් විසින් අපට යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳව කතා කරන්නට භවනා රාමතාවේ ඇති කරගත් පුද්ගලයෙකු සාමාන්‍ය ජීවිතයේ ඇතිවන ඒ මානසිකත්වය පිළිබඳව විස්තර කළ හැකිද කියලා ස්වාමීන් වහන්සේ අපෙන් විමසා තිබෙනවා. බොහොම වටිනා ප්‍රශ්නයක් මේ අහන්නේ. අන්න ඒක තමයි අපි හැම වෙලෙම විමසන්න ඕනේ. මේ යම් කිසි ප්‍රතිඵලයක් භාවනා රාමිතාව කියන්නේ යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගැනීම වෙනසක් ඇති කර ගැනීම. සෝවාන් පලස්ත පුද්ගලය කියන්නේ වෙනසක් ඇති කර ගැනීමක්. මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගත්ත කෙනෙක් කියන්නේ වෙනසක් ඇති කර ගැනීමක්. චිත්ත විසුද්ධිය ඇති කරගත්ත කෙනෙක්, ධිට්ඨි විසුද්ධිය ඇති කරගත්ත කෙනෙක්, කාංකාවේතන විසුද්ධිය ඇති කරගත්ත කෙනෙක් ඒ ඒ මට්ටම් ඇත්තටම යම් කිසි චින්තනමය වෙනසක් ඇති කරගත් අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවල තියෙන මානසිකත්වය ගැන මොකක්ද කියලා දැන ගැනීම හරියම වටිනවා. ගොඩක් වටිනවා. මොකද එතකොට තමයි තේරෙන්නේ මම කොතනද ඉන්නේ කියලා. ඉතින් ඒකෙන්ද මෙවැනි ප්‍රශ්නයක් ඇසීම මම හිතන්නේ හරියම වටිනාකමක් තියෙන ප්‍රශ්නයක් කියලා භාවනා රාමතාවයක ඉන්න කෙනෙකුට ඇති වෙන මානසිකත්වය තමන්ට එන අකුසලයන් නැති කර ගැනීම පිළිබඳව හැම නිමේෂයකම හරියට නිකන් තුවාලයක් හැදිච්ච කෙනෙක් හැම වෙලෙම බලන්නේ මොනව කරන්නද? අසනීපයක් හැදිච්ච කෙනෙක් හැම වෙලෙම බලන්නේ මොනව කරන්නද? හරිද? ණය මුදලක් අරගෙන ණය හිමියාගෙන් කරදර තියනවා. හරිද? හැම වෙලෙම බලන්නේ ඒ ණය කියලා දාන්න. ඒ වගේ හිරේ විලංගු වැටිච්ච කෙනෙක් හැම වෙලෙම බලන්නේ ඒකෙන් අයින් වෙන්නේ කොයි කොයි වෙලාවද කොයි වෙලාවද කියලා. ඉතින් කාන්තාරයකට කාන්තාරයක ඇවිදගෙන යන කෙනෙක් මම මේ දේශනාවේ තියෙන උදාහරණ මේ කියන්නේ පංච නිවර්තනයන් ගැන හැම වෙලෙම බලන්නේ ෂේම භූමියක් හම්බෙන්නේ කොයි වෙලාවද කියලා. අන්න ඒ වගේ මේ භාවනා රාමතාවය ඇතිවෙච්ච කෙනෙක් හැම වෙලෙම තියෙන අකුසලයන් තමන්ගේ තියෙන අකුසලයන් අයින් කර ගැනීම සඳහා නිබඳව උත්සාහයක් දරනවා. නිබඳව උත්සාහයක් තියෙනවා ඒක අයින් කර ගැනීම සඳහා. ඉතින් ඒක හැම වෙලෙම බලන්නේ තරහ පොඩි හරි තරහක් ආවනම් මට ඉක්මනට මෛත්‍රී වඩලා මේක අයින් කරගන්නේ කොහොමද? හරිද රාගාදී කෙලෙස් ධර්මයන් ගන්න මනට කියන අසුබය හෝ වේදනානුපස්සන හා වෙනත් ක්‍රමයකින් මේක මේක අයින් කරගන්න හැම වෙලෙම ඒ මානසිකත්වය තියෙනවා හරියට ඒවා නිකන් තුවාල වුණා වගේ හරිද ඒකෙන්ද හැම වෙලෙම Tamanට ඒ කුසලයේ වැඩි වීම පිළිබඳව හරි නිකන් කරවලක ඉන්න කෙනෙකුට ඒ කරවල අයින් කරගෙන අන්ධකාරය අයින් කරගෙන එළියක් වර්ධනය කරගන්න තියෙන උවමනාව වගේ හැම වෙලෙම ඒ උවමනාව තියෙනවා. අන්න ඒ උවමනාව ඉතින් අපි බලන්න ඕන තියනවාද කියලා. දැන්ට තියෙනවද ඔහේ ඉන්නවද නැත්නම් මේ කුසල් වර්ධනය කර ගැනීම මොනවද තියෙනවද කියලා බලන්න එහෙමයි සන්නස් සදහතුනි අද දවසේ භාවනාරාමතාව ඇසුරෙන් 45 වන සතියේ සජීවී කතිකාවත අපි කෙනේන අවසන් ගැටලුව වෙත යමු වන්නට යන්නේ. අපි ඉන්න අනතුරු අපගේ වැඩසටහනේ දෙවන අර්ධය ක්‍රියාත්මක කරන්නට සූදානම්. භවනාරාමතාවය ඇසුරෙන් අද අපි කතා කරන අවසන් ප්‍රශ්නය මෙලෙසින් විමසන ස්වාමින් වහන්සේ විටක භාවනාව ගැන පුදුමාකාර කැමැත්තක් ඇති වෙන අතර සමහර කාලවලදී සති ගණන් මාස ගණන් අමතක වී යනවා. මේ කැමැත්ත ඇති වූ පසු පවත්වා ගැනීමට ක්‍රමයක් නැද්ද? කරන්දනී ප්‍රදේශයේ අසන්නෙක් ලිපියක් මගින් අපට යොමු කර තිබෙන ගැටලුව පිළිබඳවයි මෙලෙසින් ඔබ වහන්සේගෙන් විමසන්නේ. එහෙම තමයි එක කාලයකදී ලොකු කැමැත්තක් ඇති වෙන ඕනම දෙයකටත් එහෙමයි සාමාන්‍ය ලෞකික දේවල් වලටත් එහෙමයි ලොකු කැමැත්තක් ඇති කරනවා වගේම කාලවල සමහර කාලවලදී අපි ඒ අරමුණු වලට යන්න හිතුවද කියලා වක්වත් අමතක වෙලා යනවා. ඉතින් මේක පවත් ගන්න ඕනේ. ඒක බොහොම හරි කතාවක්, බොහොම හොඳ කතාවක්. කුසලයේහි අකුසලයේහි තියෙන ආනිසංස ආදීනම. එන් කුසලයේ තියෙන ආනිසංසයත් අකුසලයේ තියෙන ආදීනමත්. උදාහරණයක් අත්තොත් එහෙම අපි හිතමු අපි මේ පුද්ගලවාදයෙන් හරිද ඒ කියන්නේ පුද්ගලවාදයෙන් කියන්නේ මේ අහවල් පුද්ගලයා මේක කරා මේ පුද්ගලයා මේක කරා මේ පුද්ගලයා මේක කරා කියලා හැම වෙලේම මොනවා හරි දෙයක් අපේ හිතවලට අතීතය ලුහු බැඳගෙන ඇවිල්ලා හරියට පීඩා කරනවා පරණ වෙච්ච සිද්ධි පරණ කරපු දේවල් එක එකනා එක එකනා අපිට අහවලා අහවලා අහවලා මම බලා ගන්නම්කෝ කියලා විශේෂයෙන් මම බලා ගන්නම්කෝ කියලා පරිගැනීමේ අදහස් මේ වගේ දේවල් එනවා ඉතින් මේ වගේ දේවල් එන්නේ මේ පුද්ගල සංඥාව කියන එක අපිට තියෙන හින්දා. දැන් ඕක කියනකොටම කෙනෙක් හිතනවා මේ පුද්ගල සංඥාව කියන එක මේ ඕවා අයින් කරන එක ලේසි නෑ ඕවා අපිට කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. පැහැදිලිව මේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ පිළිබඳව ඇත්තටම මේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් නිවැරදි සිතුවිලි පහළ පහළ වෙනවා. ඒකට ඒ ගන්න මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේ මේ මේ නුවණක් මෙවැනි මානසික තත්ත්වයක් ඇති කරගත්තාම ඇති වෙන නිදහස ගැන හොයන්න ඕන හොදට. එතකොට ඇත්තටම මේ ඉන්න පුද්ගලයාට වෙනත් කෙනෙක් පිළිබඳව පුද්ගල වශයෙන් තරහ යන්නේ නැහැ. ඒක අඩු කරගන්න පුළුවන්. ගොඩාක් අඩු කරගන්න පුළුවන්. අහවල් අහවල් කෙනා මට මේ දේ කළාය කියලා නැහැ. ලොකු නිදහසකින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිදහස ලබා ගැනීම සඳහා කෙනෙකුට ඔය දැන් මේ ටික අහනකොටත් හිතන ඇත්ත තමයි. මේකෙන් අයින් වෙන්න ඕනේ මේක කවදාකවත් ඉවරක් නැහැ කියලා. ඇයි මේ ටික මේ චූටි කාලේ මේ ටික අහනකොටත් ඒ වගේ සිතුවිලි පහළ වෙන්නේ? ඇයි? ඒකේ තියෙන සෝදායක తත්වය ගැන තේරෙනකොට මානසික නිදහස කියන එක කොච්චරවත් සුවදායක ඉතා සුවදායක තත්වයක් තියෙන එකක් මානසික නිදහස කියන්නේ. එහෙම නැතුව මොනතරම් ධනය ලැබුණත් බලය ලැබුණත් මේ ලෞකික ලෝකයේ මොන දේවල් ලැබුණත් මානසිකව නිදහස් වෙන්නේ නැහැ. රටේ නායකයෙක් වුණා කියලා හිතන්න කෙනෙක් යම් කිසි රටක නායකයෙක් නායකයන් කොච්චරනම් පීඩිත තත්වයකට පත් වෙන්න තියෙනවද? එහෙනම් ධනය බලයෙන් මේක කරන්න බෑ. සිත නිදහස් කර ගැනීමෙන් ඉතාම සුවදායක තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක දැන් මේ කියනකොට දැන් ඔය ඇති වෙන මාත් මම ඔය කියපු හින්දා. ඒකද මේක මෙනෙහි කරන්න ඕනේ. විරාග සංඥා, නිරෝධ සංඥා ආදී තියෙන ඒවා අහල් බලලා ඒවා ඒවා සරලව තමන්ට තේරුම් ගන්න පුළුවන්. මහා ගැඹුරු දැනුමක් ඕනේ නැහැ. හුඟක් අය හිතනවා මේ දේවල් ඇති කරගන්න මහා ගැඹුරු දැනුමක් ඕන අපේ අම්මේ නේද අභිධර්මය දැනගන්න ඕනේ. ඔක්කොම නැහැ. ඉතා සරල මෙනෙහි කිරීමකින් අපිට පුළුවන්කම තියෙනවා ලොකු කැමැත්තක් ඇති කරගන්න භාවනා කරන්න. ඒතර මේ මෙනෙහි කිරීමකින් කැමැත්ත ඇති කරගත්තා නම් ඒක රැකගන්නෙත් කොහොමද? මතක තබාගෙනම ඒ මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? මේක තමයි අත්‍යවශ්‍ය කාරණා. මේකත් අමතක වෙනවා. ඒ මෙනෙහි කිරීම කරන්නත් අමතක වෙනවා නම් අපි දවසේ එක වෙලාවක් යොදා ගන්න ඕනේ ස්ථීර වශයෙන්ම. විනාඩි 10ක් ඇති මෙතන. ස්ථීර වශයෙන්ම මම ස්ථීර වශයෙන්ම මම මේ දේ කරනවා. ස්ථීර වශයෙන්ම මම මේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ස්ථීර වශයෙන් මම මේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා කියලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ධර්මතාවයන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන එක දිගට මේ කැමැත්ත දිහා බල බල අඩු වෙන්න දෙන්නේ නැතුව අඩු වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. ඉතින් ඒක කරන්න කරන්න තියෙන්නේ ඒ කැමැත්ත ඇති වෙන විදිහට ආනිසංස සහ ඒ කුසලයේ වර්ධනය කරගත්තාම තියෙන ආනිසංසය ඒ කුසලයේ වර්ධනය නොකරගත්තොත් තමයි තියෙන ආදීනවයක් හොඳට මෙහි කරන්න ඕනේ. එතකොට ඒ කැමැත්ත වර්ධනය කරගන්න පුළුවන්. එහෙමයි සුන්දර. භාවනාරාමිකාව ඇසුරෙන් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 45 වන සතිය අපි මෙලෙසින් පළමු වරතේ කතා කළේ අපි භාවනාරාමතාවය අසුරින් ඔබට තවත් ගැටලු තිබෙනවනම් අපේ ලිපිණයට යොමු කරන්න නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ රූපවාහිනී නාලිකාව ආර්ජී සේනානායක මාවත කොළඹ හත අපේ ලිපිණයට ඔබට යොමු කරන්නට පුළුවන්. අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දැන් දෙවන අධීර වෙත යොමු වෙන සූදානම් වෙන්නේ. ඒ තමයි පොදු ගැටලු ඔබ අපට යොමු කර තිබෙන පොදු ගැටලු පිළිබඳවයි දැන් අපි කතා කරන්නේ. මා ඊට ධාර්මික ජීවිතයක් ගත කරමින් නමුත් මට සහ මගේ පවුලේ අයට සිදුවන කරදර නම් අඩුවක් නැත. අසනීප පමණක් නොව අස්ථාන චෝදනා පවා නොසිතූ වෙලාවල ලැබේ. අපිට ධර්මයේ පිහිට නැද්දයි සිටී විතක කලකිරීමකටද පත්වනවා. මෙහෙම වෙන්නේ ඇයි? ඒ සඳහා අපට විසඳුමක් ලබා දෙන්න කියා. ඊටම දීර්ඝ ලිපියකින් අපි අදාළත් ප්‍රශ්නයක් තමයි අපි මේ විමර්ශන ස්වාමීන් වහන්සේගෙන් අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඔව්. ඒතර හුඟක් අයට එහෙම කලකිරීම ඇති වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ගොඩක් පින්දහම් කරගන්න අයට එක දිගට සමහරවිට කරදර එන අවස්ථා තියෙනවා. මේ වගේ එක කෙනෙක් මගේ මම ඒක උදාහරණයකින් කියන්නම්. එක පින්දහම් කරන පුද්ගලයෙක් ඇවිල්ලා එයාගේ එයාගේ ස්වාමි දියණිය අභාවයටපත් වෙලා ඒ කට්ටිය එකතු වෙලා ලොකු පින්කම් කරලා තියෙනවා විහාරස්ථානයක් පවා හදපු කෙනෙක් අකලට මේ පරිලෝක ගියා ඒ දෙන්න මට ඇවිල්ලා හාමුදුරනේ මේ මෙතුමියත් එක්ක මම මේ ජීවිතය ගත කරා කිසි දවසක කිසි වෙලාවක අපි වැරද්දක් කරලා නැහැ මෙච්චර ලොකු පින්කමකුත් අපි කරා නමුත් අපිට මෙහෙම වෙන්නේ මම දැන් ධර්මයෙන් අයින් වෙලා තියෙන කියලා කිව්වා මට මේක ලොකු කලකිරීමක් තියෙන කියලා කිව්වා ඊට පස්සේ මම මෙයාගෙන් ඇහුවා මේ කොහොමද අතීතයේ දන්න දවසේ නම් වැරද්දක් කළා නැහැ. මම විවාහ වෙන්න ඉස්සෙල්ලා මම දන්නවා මෙතුමාගේ චරිතය මෙතුමා කවදාකවත් විවාහ වෙන්න ඉස්සෙල්ලා වැරද්දක් කරන්නේ නැහැ කියලා ඔන්න දැන් කිව්වා. කරන්න විදිහක් නැහැ මේ චරිතය ගැන මම හොයලා බලලා තියෙනවා දෙමාපියොත් එහෙම මේ මෙතුමිය ඒ වගේ වැරද්දක් කරන්න විදිහක් නැහැ කියලා දෙමාපියොත් ඒ බව කිව්වා කියලා. මං අහුවා ඊට පස්සේ ගිය භවයන් වල කරපු තේසක් දන්නවද? ගිය භවයන් වල කිසි වැරද්දක් කරේ නැහැ කියලා දන්නවද කියලා අහනකොටම මේ නුවණැති පුද්ගලයාට සිහිය එළඹුණා ඇත්තටම. හරි මට ඇවිල්ලා දන ගහලා හඳලා කිව්වා හාමුදුරනේ ලොකු දෙයක් මට සිහිය ඇති කරපු එක. ඒක තමයි කර්මය තියෙන්න පුළුවන් නේද? සමහර කර්මයන් යටපත් නොවේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ යටපත් කරන්න පුළුවන් ස්වභාවයේ තියෙන ඒවා සමහර යටපත් කරන්න ගොඩාක් අමාරුයි. ඒකින්ද කර්මානුරූපව ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ කලකිරෙන්න නෙවෙයි ඕන. තව දුරටත් මේකේ තියෙන සත්‍ය తත්ත්වය දැනගන්න. ඉතින් අපි ඇත්තටම මෙතුමියටත් කියන්නේ බොහොම කල්පනාකාරී වෙන්න කලකිරීම ඇති කරගන්න එපා. අස්ථාන චෝදනා ආදී නොයෙකුත් කරදර එන්න ලොකු හේතුවක් කොච්චර ධාර්මික හිටියත් කර්මය හැබැයි තවත් ධාර්මික වෙන්න ඕනේ සමහර අයට ඒ දුර්වලතාවයන් අයින් වෙන්නේ ඒ අපහසුතාවයන් අයින් වෙනවා කර්මය ඡය වෙනකොට භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන කර්මයන් කරගන්න ක්‍රම අඟුලිමාල තෙරුන් වහන්සේ අහිංසක තරුණයා විදිහට කරපු වැඩ විපාක නොලැබෙන විදිහට උන්වහන්සේ ජීවිතය සකස් කරගත්තා. ඉතින් ඒක ලොකු කැපකිරීමකින් කරන්න ඕන දෙයක්. තවදුරටත් ධාර්මික වෙන්න හිත කලකිරීමකටපත් කරගන්න එපා. ඊළඟ භවය හරි මෙවන් තත්වයකටපත් නොවෙන්නට කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. සදහතුනේ අපේ ජීවිතයට අපට බාධක වෙනවා. ඒ බාධක ජයගෙන අපේ ජීවිතේ ඉදිරියට යන්නට ඕනේ. ඉතින් අද දවසේ අධ්‍යාපන පොදු සාධික උසස් පෙළ විභාගයේ ක්‍රියාත්මක වෙනවා ස්වාමින් වහන්සේ. ඉතින් අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ඒ දූ දරුවන් අපෙන් ගොඩක් ප්‍රශ්න විමසලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නවලට අපි පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය ජය ගන්නට, ඔවුන්ගේ අනාගතය සමෘද්ධිමත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. උසස් පෙළ විභාගේ ලියන සියලු දෙනාට. ඒ වගේම තමයි අපි දැන් ඔබට වැඩසටහනේ මුලින් ශ්‍රීපත් කළ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි ලබන සතියෙන් නිමවටපත් කරනවා කියලා. ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි ලබන සතියේ 46 වෙනි සතියෙන් අපි නිමවටපත් කරනවා. එතකොට ඔබ දැන් හිතනවා ඇති ජීවිතේ නිවැරදිම වෙනස අපි දැන් ළඟා කරගෙන අවසන්ද කියලා ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම බොහෝ දෙනෙක්ට පැන නගින්නට පුළුවන් ගැටලුවක් තමයි ඒක. අපි ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම දැන් අපි 46 වෙනි සතිය කියන ලබන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි නිමවටපත් කරනවා. එතකොට මේ අපිත් සමගින් රැඳෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන මුලින් ඉඳලා ශ්‍රවණය කරන ඒ සදැහැති පිරිස දැන් මොන වගේ ආකාරයකටද ජීවිතය ඉදිරියට පවත්වාගෙන ආයුත්තේ දැන් නිවැරදිම වෙනසක් ජීවිතයට ළඟා කරගත් පිරිසක් තමයි අපිත් සමගින් දැන් රැඳිලා ඉන්නේ. ඉතින් ඒ පිරිස දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අනතුරුක මුක්ත සිදු කළ යුතුයි. ඒ සඳහා තමයි අලුත් වැඩ සටහනක් අපි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සති 46 ඉතා සංවිධානාත්මකව අපි සැලසුම් සහගතව යම්කිසි කෙනෙකුට පුංචි තැනේ ඉඳන් ඉහළම තැනකට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි ඉදිරිපත් කරේ. ඒකට ලොකු කරුණු ගොඩක් අපි ගත්තේ නෑ. කරුණු 46කින්. කරුණු 46කින් මම 45කින් වගේ කාරණා වලින් අපි මේක සම්පූර්ණ කරා. ඉතින් මේක එක ධර්ම කොටසක් විදිහට අරගෙන මේ ටික මේකේ චිත්ත විසුද්ධිය ගැන මේකේ ඇත්තටම මේකේ සීල විසුද්ධියේ ඉඳන් ඉහළම තලයට යනකම් මානසිකත්වයක් වර්ධනය කරගන්න හැටි සහ ඒකට තවත් දැන් හැමදාම විදර්ශනා පිළිබඳව මගෙන් ප්‍රශ්න විමසනවා. ඉතින් ඒකේ සත්‍ය විසුද්ධිය තව වර්ධනය වෙන්න ඕනේ කියලා සත්‍යානුපස්සනා පිළිබඳවත් අපි සති හතක්ම සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඒවා නැවත නැවත අහන්න ඕනේ. දැන් ඒක සම්පූර්ණයි කියලා හිතන්නේ නැතුව නැවත නැවත අහන්න ඕනේ, නැවත නැවත අහන්න ඕනේ සහ එක සතියක් අපි එක කරුණක් වර්ධනය කරා. ඊටත් වැඩි කාලයක් අරගෙන මේවා නැවත නැවත වර්ධනය කරන්න ඕනේ. ඒ වර්ධනය කරනකොට අවශ්‍ය කරන මානසිකත්වයක් එක දිගට තියාගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි අපි මේ මෙතනින් එහාට කරන ලොව දිනන බුදුමග කියන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ වගේ වටින ඊට වටින කාරණාවක් මුල් කරගෙන ඒක මම හිතන්නේ දැන් කාලය ගන්න නැතුව තව සතියකින් පස්සේ හැමදෙනාටම මොකක්ද මේ කාරණාව කියලා එපා වෙනකන් එකම කාරණාවක් මම කියනවා ඒකටන්නේ. එපා වෙනකන් එකම කාරණාවක් කියනවා. අපෝ අහලා වැඩක් නැහැ කියලා හිතෙන කම්ම එකම කාරණාවක් කියන ඉතාල වැදගත් කාරණාවක්. ආර්ය ශ්‍රැංග මාර්ගය තමන්ගේ සිතේ උපදවා ගන්න ආකාරය පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් ඇති කර ගැනීමට කෙටි වැඩසටහන් මාලාවක් කියලා මම හිතනවා මේ වැඩසටහන මාලාව. එහෙමයි. අපි ඊළඟ ප්‍රශ්නේ වෙත යමු සම්මානස මම භවනාවට ආධුනිකයෙක්. එක් එක් ගුරුවරයන් විවිධාකාරයට භවනාව ගැන ප්‍රකාශ කරනවා කුමක් කරන්නට දැයි විතක වික්ෂිප්ත භාවයටපත් වෙනවා මේ සඳහා උපදේශයක් පතමි කියලා අපෙන් විමසා තිබෙනවා රඹුක්කල ප්‍රදේශයේ තරුණෙක් තමයි අපෙන් මේ ගැටලුව විමසා තිබෙන්නේ ඔව් මම හිතන්නේ එතුමාට විතරක් නෙවෙයි අපිත් භාවනාව ආරම්භ කරපු කාලේ අපි පැවිදි ජීවිතයට එන කලනොත් හැමෝටමත් මම හිතන්නේ මේ මේ ගැටලුව තියෙනවා. මොකද මේක බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම තිබුණා. ඒක එක එක එක එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදිහට එක එක ගුරුවරු එක එක විදිහට මේ මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ නිවනට ළඟා වෙන්න පුළුවන් නොයේකුත් ක්‍රමවේද තියෙන හින්දා. හැබැයි යන්නේ එකම තැනකට. මොකද එක එක එක එක පුද්ගලයන් තමන් ලබාගත් දැනීම සහ ඒ ඇති කරගත්ත දේවල් සහ ඉදිරියට යන පුද්ගලයාගේ ස්වභාවය අනුව දක්ෂ භාවනා කමඨාන් ගුරුවරු නොයෙකුත් වෙනත් ක්‍රම පාවිච්චි කරන බුදුරජාණන් වහන්සේත් එහෙම කරා. ඉතින් ඒකින්ද මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රම පිළිබඳ විවිධත්වය නෙවෙයි හැම භාවනාවකදීම මම හැමෝටම හැමදාම උපදෙස් දෙන්නේ මේ හැම භාවනාවකම තියෙන පියවරවල්. ඒ හැම පියවරකදීම අපේ යම් අකුසල ස්වභාවයක් අයින් වෙලා කුසල ස්වභාවයක් වර්ධනය වෙනවා. ඒක ක්‍රමානුකූලව අපි දැන් ඉහළ කුසල දැන් මෛත්‍රිය වර්ධනය කරන්න සූදානම් වෙන කෙනාට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ තරහ අයින් වෙලා මෛත්‍රිය කරන්න ඕනේ කියන අර අපි දැන් කතා කරමින් ඉන්න මාතෘකාව තමයි මේ මෛත්‍රිය පිළිබඳ රාමතාවයක් ඇති වෙනවා. නැත්නම් ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ තරහ මගේ හිතේ නැති වෙන්න ඕනේ. කවදාකවත් මට තරහක් පීඩාවක් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන හැඟීමක් Taman තුළ ඇති වෙන ඊළඟ පියවරේදී. ඊළඟ පියවරේදී තමන්ගේ නිවසේ සියලු දෙනා කෙරෙහිම මෛත්‍රිය උපදවා ගන්න පුළුවන් වෙනවා. ඒතර ඒ ඒ පියවරේදී Tamanට උපදින කුසල ශක්තිය, කුසල මානසිකත්වය දැනගෙන අන්න ඒ දැනගත්ත දේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. දැන් එකතු වෙලාද කියලා බලන්න ඕනේ. පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මම මේ පියවරට ගියාද? මේ පියවර කොහොමද? මේ පියවරට ගියාද? ඊළඟට මේ පියවර කොහොමද කියලා හරියට දැනගන්න ඕනේ. ඊළඟ පියවරට ඒ පියවරදී ආව ප්‍රතිඵලය ආවද? එහෙනම් ඊළඟ පියවරට යන්න ඕනේ. ඒකෙදි ප්‍රතිඵලය ආවද කියලා අන්න එහෙම කරන්න කලින් ඒ කමටහනේ පියවර ප්‍රතිඵලය. පියවර ප්‍රතිඵලය. මෙන්න මේ විදිහට භාවනා කමටහන ගුරුවරයාගෙන් බලහත්කාරයෙන් හරි ගන්න. නිකන් කරන්න යන්න එපා. ගුරුවරයා අහන්න මේ මේ ටික කරපුවම මට මට මගේ එන මානසිකත්වය මොකක්ද? මේ ටික කරපුවම මට මොකද වෙන්නේ? මේ ටික කරුවම මොකද වෙන්නේ? ඊට පස්සේ ආයෙ ගුරුවරයා ළඟට ගිහලා දැන් මේක ආවද? දැන් මේක හරි ගියාද කියලා බලපලන්න ඕනේ. හරි? අන්න එහෙම නුවණින් දැනගනිමින් සිහියෙන් වීරයෙන් මේ කාරණාව කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ තමන්ට වැරදි වැරදීමක් නැතුව ඉස්සරහට යනවා කියලා දැනගන්න. ඒ තමන්ටම බලාගෙන කරන්න පුළුවන් දේ. එහෙම සම්මාස. අද දවසේ අපි ප්‍රත්‍යක්ෂ කරන සතහනේ දෙවනාර්ථයේ තවත් ප්‍රශ්නයක් වෙතයි මෙලෙසින් යොමු වන්නට සූදානම් වෙන්නේ. මහව ප්‍රදේශය අසන්නේ අපට යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳවයි. මෙලෙසින් අපි දැන් විමසන්න සූදානම් වෙන්නේ ස්වාමින් වහන්සේගෙන්. මා ඊට උනන්දුවෙන් ධර්මානුකූල ජීවිතයක් ගත කළද නිවසේ පරිසරයේ සාමකාමීත්වය තබා ගැනීමට කිසිසේත් නොහැකි. ඊට අසාධාරණ අදහස් නිවසේ වැඩි දෙන අතර ක්‍රියාත්මක වනවා. විශාල චිත්ත පීඩා තිබෙනවා. භාවනාවටද බාධා සිදුවෙනවා. මේ සඳහා උපදේශයක් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අපි ඒ සඳහා යම්කිසි උපදේශයක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ නිවසේ විතරක් නෙවෙයි රට ගත්තහමත් එහෙමයි කෙනෙකුට මේවා ඇත්තටම අපි භාවනාව පුරුදු කරන්නේ අපි මේ ධර්මානුකූල වෙන්නේ මම කියන්නේ මේක ලීසින් කරන්න පුළුවන් කියලා හැම දෙයක් තුලම හැම දෙයක්ම තුල ඔකට කියන්නේ මඩේ අන් අය එරෙද්දී මඩේම එරෙන්නේ නැතුව ඒ මඩේම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ගින්දරේ අන් අය පිච්චෙද්දී ගින්දරේම ඉඳගෙන පිච්චෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමවේදයක්. වතුරේ අන් අය ගිලෙද්දී ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේ මේ ලෝකයේ ඊටාම අසාධාරණ ඊටාම කුරුරු ඊටාම ඊටාමත්ම අපහසුතාවයන් ඇති වෙන පිරිස් අපේ ආසන්නයට ඕන තරම් ඕන තරම් හම්බ වෙනවා. මොකද ඒක මම හිතන්නේ අපි කෙනෙක්ගෙන් මම මේ මේ ප්‍රශ්නේ යොමු කළ කෙනාට කියන්නේ ඔය Tamanටම වෙන දේ ගැන හිතන්නේ නැතුව පොඩ්ඩක් යන්න එහා ගෙදරට ඊට එහා ගෙදරටත් යන්න ගිහිල්ලා ඒ ගෙදර ඉන්න අයගෙන් අහලා බලන්න මේ වාට මොන හරි ප්‍රශ්න තියෙනවද <laughs> අසාධාරණකම් වෙලා තියෙනවද කියලා රැකියා කරන අය හොයාගෙන යන්න ගිහිල්ලා අහලා බලන්න අපේ කාර්යාලය විතරක් නෙවෙයි මේ ඔයාලගේ කාර්යාලවල වාට අසාධාරණ වෙලා තියෙනවද කියලා ඉතින් මම හිතන්නේ වැඩි දෙනෙක් ඉන්නේ අසාධාරණේ මිරිකෙනි. ඉතින් ඒ தත්වයන් උඩ ඔය බාහිර පරිසරය හදලා කවදාකවත් සැනසෙන්න අපිට කවදාකවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැති බව මම නිබඳව කියලා තියෙනවා. ඉතින් මම මෙතුමියට කියන්නේ අනාත්ම සංඥා වර්ධනය කරන්න අනාත්ම සංඥා වර්ධනය කරන්න ටිකක් වැඩියෙන් ඒ ගැන හොයන්න දැනගන්න එතකොට සහ ධර්මයේ තුලින් අතුලාන්තයෙන් උපදින සතුට උපදවා ගන්න දැඩි උත්සාහ ගන්න භාවනා කරනවා කියලා කියතිව මම දැක්කා. ඉතින් මෙතන තියෙන්නේ අර ඕකට කියන්නේ සංක්‍රාන්ති සමයක් කියලා. ඒ කියන්නේ අපි ඔය මැද තැන ඉද්දී අපිට හරියට අද අපි ධර්මයේ පටන් ගන්නකොටත් අර ධර්මයෙන් තුලින් දැනෙන සෞම්‍ය ස්වභාවයන් ගැන තියෙන සංවේදීකම ඇති වෙනකොට මේ අනිත් අය ගැන තියෙන කලකිරීම තවත් වැඩියෙන් පේන්න පටන් ගන්නවා. මොකද එකතු වෙලා වැඩි කරනවා නම් වැරදි කරන මිනිසුන්ට වැරදි කරන මිනිසුන්ගේ වැරද්දක් දැනෙන් අපහසුතාවයක් දැනෙන්නේ නැහනේ. හැබැයි එහෙම නොකරන අයට ඒ වගේ ගැටලුවක් වෙනවා. Taman නිවැරදි වෙන්න වෙන්න වෙන්න වෙන්න ළඟ ඉන්න අයගේ වැරදි තව පේන්න පටන් ගන්නවා. කෲරයි අසාධාරණයි කියලා පේන්න පටන් ගන්නවා. නමුත් මේ හැම තැනකදීම බලන්න ඕනේ එයා දිහා කරුණා මෛත්‍රිය උපදවා ගන්න බලන්න. එයාවත් නිවැරදි කරගන්න ඕනේ කියලා බලන්න. තමන්ගේ කර්මය කියලා හිතනද ඒ විතරක් නෙවෙයි බාහිර පරිසරය තමන්ගේ හිතට පීඩාවක් ඇති වෙන විදියට. හරි දුක් විඳින්න ඕනේ කරන්න දෙයක් නැහැ. නේද? ඒක කර්මානුරූප වෙලා තියෙන බාහිර පරිසරයෙන් සිද්ධ වෙන මේ අසාධාරණකම් කුරිරුකම් අසාධාරණ තීරණ හැම වෙලේ Tamanට පීඩාවක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙනවා. ඒකම ක්‍රමෙත් එක්කම කිව්වේ අනාත්ම සංඥාව ගැන හොයන්න කියලා කිව්වේ. ඊටාම සහනයෙන් මේකනේ. ඒ අසාධාරණකම් ඇති වෙනකොට අපිට ඒකට මුණ දෙන්න වෙනවනේ. මේ මුණ දෙනකොට චිත්ත පීඩා තියාගෙන මුණ දෙන්නා කියලා ප්‍රශ්නේ විසඳෙනවද? නැහැ. චිත්ත පීඩා නැතුව මුණ දෙන්න පුළුවන් නම් ඇත්තටම නේද? අර පීඩාව කොහොමද තියෙනවා? තව අමුතු එකකුත් තමන්ගෙනුත් ඇවිල්ලා. ඒකත් අසාධාරණයක්. වැරදි කරන්න මෙතන තියෙන අසාධාරණේ තමයි වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත් අපරාධය. නේද? ඒකල අනුන්ගේ වැරදි වලට මම විඳවන්නේ නැහැ කියලා හිතා දැඩි තීරණයකට ඇවිල්ලා ඒ සඳහා මානසිකත්වය සකස් කරනවා කියලා සකස් කරගන්න ලෝකේ බාහිර මිනිසුන්ගෙන් සිද්ධ වෙන වැරදි වලින් සම්පූර්ණයෙන්ම සැනසීමෙන් Tamante හැබැයි ඒ වැරදි ගැන කතා කරනවා ඒ වැරදි වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඔක්කොම කරනවා නමුත් තා සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට මානසිකත්වය හදාගන්න ඕනේ. එහෙමයි සන්දර්ශ. සදහතුනේ අපි ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ කළ යුතුයි. ධර්මයේ ජීවිතයට ළඟා කරගෙන ජීවිතේ අපි ධර්මානුකූලව ජීවිතයක් ගත කරනකොට අපිට බොහෝ ප්‍රශ්න, බොහෝ බාධක ඒ සඳහා අපට ධර්මයෙන් පිළිතුරු ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ නිසා අපි බෞද්ධ ආරූප වාහිනී නාලිකාව සමගින් බෞද්ධ හා ගුවන්විදුලි නාලිකාව සමගින් රැඳෙන ඔබ වෙනුවෙන් අපේ ගෙවෙන හැම මොහොතක්ම ධර්මයෙන් ඔබේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන්නටයි අපි උත්සාහ දරන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ වෙත යොමුවන්නටයි සූදානම් වෙන්නේ. මන්ද මානසිකත්වයකින් උපන් දරුවෙකු භාවනාවෙන් සුව කළ හැකිද කියලා අපි විමසනවා. පීඩාවට පත්වන පියෙක් තමයි මේ ප්‍රශ්නය අපෙන් විමසා තිබෙන අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු ස්වාමින් වහන්සේ. ඔව් ඒ පියතුමාට ඇත්තටම අපිට කියන්න තියෙන්නේ ඒ දරුවාගේ ඒ කියන්නේ මේ වර්ධනය විය හැකි තත්ත්වයක් තියෙනවා නම් අතහරින්නේ නැතුව භාවනාවට යොදවට කමන්නේ අර තේරෙනවා නම් භාවනා කමටහනක් තේරෙනවා නම් තේරෙන මට්ටමක් තියෙනවා නම් ටික ටික ටික ටික හරි මෛත්‍රී භාවනාවේ අනිතර පොද කරන්න ඉපස් තේරෙනවා නම් ඒක ඇත්තටම මෙහෙම ඉවර මදි මන්ද මානසිකත්වයේ කිව්වහම කොයි වගේ තත්වයකින් එකද දන්නේ නැහැ ඇත්තටම කමඨහනක් තේරෙනවා නම් කමඨහන කියන්නේ ලොකු එකක් අවශ්‍ය නැහැ. ලොකු කමඨහනක් නෙවෙයි. සාමාන්‍යයෙන් මෛත්‍රියක් සතෙකුට හිංසා කරන්නේ නැතුව ඉන්න ඉන්න පුළුවන් තත්වයක් ඒ ගැන කියලා දීලා තව තව තව තව මේ මේ සතාට ඇති වෙන පීඩාව මේක කරන්න එපා දැන් සමහර අයට ඒක තේරුම් ගන්න බෑනේ සතෙක් මරනවද කියලාවත් තේරුම් ගන්න බෑ නම් ඇත්තටම කනගාටුවෙන් වුණත් කියන්න ඕන ඉතින් පින්දහම් කරන්න යාර කියලා පින්දහම් කරවන්න එයාට උරුම වෙලා දෙයක් තියෙනවා නම් ඒවා මොනවා හරි පිනකට යොදවන්න ඒ වගේ දේවල් කිරීම ඇරෙන්න වෙන ඉතින් බොහොම අපහසුයි. නමුත් යමක් තේරෙනවා නම් යමක් කියලා දෙනකොට අවිහිංසාව තේරෙනවා නම් කෙනෙකුට කරදර නොකර ඉඳීමේ වටිනාකම තේරෙනවා නම් ඊළඟට මෛත්‍රිය ගැන තේරෙනවා නම් ඒ තේරෙන මට්ටමේ ඉඳලා යම් ඒ තේරෙන මට්ටමේදී වර්ධනය කරවන්න ටික ටික ටික ටික හරි ඉඳවලා දැරීම හරි පුරුදු කරවන්න. ඉතින් සම්පූර්ණයෙන් සුව වෙනවා කියන එක අපිට කියන්න බෑ. නමුත් අපිට ගන්න තියෙන්නේ සම්පූර්ණ උත්සාහය. එවැනි තත්යකට කර්මානුරූපව වර්ධනය දැන් දැන් අත්‍තරම ධර්මයේ තියෙනනේ පදපරම කියලා කියන්නේ. පදපරම කියන මට්ටමටපත් වෙච්ච කෙනා මන්දමානසිකත්වයක් නෙවෙයි. නමුත් එයාට උත්තරීමස ධර්ම වලට යන්න බෑ. ඒකෙන්ද අපිට තේරුම් ගන්න වෙනවා සමහර දේවල් මේ ලෝකේ අපිට වෙනස් කරන්න බෑ. ඒකද පීඩාවටපත් වෙච්ච පියෙක් කියලා සඳහන් කරලා තිබුණා. එතනයි අපිට තියෙන ප්‍රශ්නේ. හරිද? මම ආය ආය කියන්නේ ඉස්සෙල්ලා ගැටලුව කරපු කෙනාට වගේ මේ Tamanට උරුම වෙලා තියෙන දේවල්, Taman ළඟ තියෙන දේවල් හින්දා තමන් පීඩාවටපත් නොවන මානසිකත්වය ඇති කරගෙන ඒවා විසඳන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ හැම කෙනෙක්ම. ඒකටයි අපි මේ ඔක්කොම කරන්නේ. මෙච්චර කතා කරන්නේත් ඒකයි. මෙච්චර බණ කියන්නේත් ඒකයි නේද? ලෝකයේ වටේ පිටේ තියෙන ඔක්කොම පීඩාකාරී. ඇයි? සියලු සංස්කාරයන් වෙනස් වෙන සුළුයි. සියලු සංස්කාරයන් මගේ වශයෙන් ගන්න බෑ. එහෙනම් සංස්කාරයන් එක්ක පොරොන්දු පත්‍ර ගහපු ගමන් මොකද වෙන්නේ? නේද? පීඩාවටපත් වෙනවා. ඒ පීඩාව තමයි අපිට මේ සංසාර ජීවිතේ හැමදාම තියෙන්නේ අපි පොරොන්දු ඇති කරගෙන තියෙන සංස්කාරයන් එක්ක. එහෙනම් සංස්කාරයන් එක්ක තියෙන පොරොන්දු අයින් කරගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඒ පීඩාව නැතුව ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඒ නිසා හැමෝම මතක තියාගන්න ඕන පීඩාව නැතුව ප්‍රශ්නයකට මුහුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් කලාවක් තියෙනවා මේ ලෝකේ කියලා. එහෙම හිතන්න ඕන. එහෙම නැත්නම් මේ ජීවිතේ කවදාකවත් සැනසීමටපත් වෙන්න බෑ. එම ශාන්දාස අපි මීළඟ ප්‍රශ්න වෙතත් මෙලෙසින්ම යමු මා උපාධිධාරී තරුණයෙකි පශ්චාත් උපාධිය සඳහා සෝදානම් වෙමින් සිටිනවා රැකියාවක් කරමින් සිටිනවා කිසිවක් සාර්ථක වන්නේ නැහැ මෙය යම් අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවෙන බව කිහිප දෙනෙකු පැවසුවා මටද එලෙසින් සිතෙනවා උපදේශයක් බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ දිහා බලපුවම උත්තරේ තියෙන ප්‍රශ්නේ කියලා මම උපාධිධාරී තරුණයෙක් කියලා තියෙන්නේ රැකියාවක්ද කරනවා කියලා තියෙනවා එතකොට දැන් උපාධිය හම්බෙලා නැද්ද ඒක සාර්ථක දෙයක් නෙවෙයිද රැකියාවකුත් හම්බෙලා නැද්ද නේද එතකොට දැන් හොඳට අපිට තේරෙන්න ඕනේ දැන් මේ පශ්චාත් උපාධියකට සදා සූදානම් වෙනවා කියලා නේද ඒ අදාළ සම්බන්ධව මොන හරි දේවල් සම මේ මෑත කාලයේ ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේවට ඇත්තටම මේ මට හම්බෙලා තියෙන මේ වගේ තරුණයොත් ඇත්තට තරුණ අයත් හම්බෙලා තියෙනවා මේ පරිසරයෙන් තමයි මේ ප්‍රශ්නේ දාන්නේ පරිසරයේ ඉන්න කියන ඔය දෝෂයක් දැන් ඔය දෝෂයක් පටන් ගන්න තියෙන්නේ දෝෂයක් පටන් ගන්න තියෙන්නේ ඉතින් මේකට අහවල් පූජාව කරන්න අහවල් පූජාව කරන්න කියලා දෝෂය තියෙන්නේ තමන්ගේ චින්තනයේ චින්තනයේ හරි මොකක් හරි දෝෂයක් තියෙනවා කියන්නකො එකම දෝෂේ කර්ම දෝෂය වෙන දෝෂයක් නැහැ හරිද කර්ම දෝෂය තියෙන්නේ. ආ හොඳයි අමනුෂ දෝෂයක් තිබ්බා කියන්නකෝ. පංචශීලය ආරක්ෂා කරොත් යම්කිසි භාවනාවකට තමන් වර්ධනය කරන්න පටන් ගත්තොත් පංචශීලය ආරක්ෂා කරන කෙනා ළඟ බොහෝම පිං සිද්ධ වෙනවා. යාට යාට බොහෝ පිං අයිති වෙනවා. සංඝාවාසයක් හදලා පූජා කරනවා වගේ. ඔන්න දෝෂය අයින් කරගන්න ක්‍රමය. හරිද? ඒ විතරක් නෙවෙයි. ඒකෙන් කර්ම දෝෂත් අයින් වෙනවා. භාවනාත් කරනවා නම් කර්ම දෝෂත් අයින් වෙනවා. ළඟට බොහෝ පිං සිද්ධ වෙන කෙනාට ළඟට අමනුෂ්‍යයන්ට එන්න පුළුවන්කම නැහැ. අමනුෂ්‍ය දෝෂවලට කරන්න තියෙන ලොකුම තොවිලේ තමයි නිවැරදිව පංචශීලය ආරක්ෂා කිරීම. ඒක අපි තා දැඩිව කියනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට කළ හැකි දේ තමයි තමන් හරියට සීල ආරක්ෂා කරගෙන දවසකට එක් කතාවක් හෝ බුද්ධ වන්දනාවක් කරලා ගෙදර පිරිසිදු කරගෙන මේ තමන්ගේ විශ්වාසය තියාගන්න තමන්ගේ ජීවිතය ගැන තමන් විශ්වාසය තියාගන්න මට මේක කරන්න පුළුවන් කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. සත්‍යක්‍රියාව කරන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕන. මගේ සීලය, මගේ ගුණය කියලා දැඩි අධිෂ්ඨානයක් අරගෙන බුද්ධ වන්දනාවේදී සත්‍යක්‍රියාවක් කරන්න. ඒකම ඇති ඔය සියලු දෝෂ නිවාරණය කරන්න කියලා මේ තරුණ කාලෙදිම මෙවැනි මිත්‍යා දෘෂ්ටි පිටිපස්සෙනයි යන්න එපා කියලා මම දැඩිල්ලීමක් කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න ජීවිතය ධාර්මික කරගන්න කිසිදු දෝෂයක් නැත. එහෙම සොයනස තමාට තමා කෙරෙහි විශ්වාසය තිබෙනවා නම් අමනුෂ්‍ය දෝෂ මේ කිසිවක් අපේ ශිත් තුළ ඇතිවන්නේ නැහැ. ඔබ ධර්මයෙන් ජීවිතයේ ජීවිතයට පිළිතුරු ලබා දෙන්න. අපි ප්‍රතිරේක්ෂා වැඩසටහනේ අද අවසන් ප්‍රශ්නය වෙත යොමුන්නටයි මේ සූදානම් වෙන්නේ. මාගේ දරුවා ඊට ප්‍රචණ්ඩකාරී ගති ප්‍රවතුම් ඇති දරුවෙකි. වයස අවුරුදු 14ක් වන අතර ඉගෙනීමේහි දක්ෂතාවයක් තිබෙනවා. ප්‍රචණ්ඩකාරී ගති වයසත් සමග වැඩි වෙන බව පෙනෙනවා. කුඩා කල එසේ අපේ නොතිබිනි මේ සඳහා උපදේශයක් ලබා දෙන්න කියා අපි ස්වාමීන් වහන්සේගෙන් විමසා තිබෙනවා කඩුවල ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන මෑණියන් කෙනෙක්. ඔව් දැන් දැන් ටිකක් අපේ වැඩසටහනට මට තේරෙන හැටියට සාමාන්‍ය ප්‍රශ්න විමසන බවක් පේන්න තියෙනවා ධර්ම මේවා ධර්මානුකූලව විසඳ ගන්න පුළුවන් දේවල් ඇත්තටම මේ දරුවෙක්ගේ ප්‍රචණ්ඩකාරීත්වය කුඩා කාල නොතිබුණා නම් දැන් තියෙනවා නම් ඒකේ තේරුම යම්කිසි විදිහකින් මෙයාට මානසික පීඩනයක් ඇති වෙන මොකක් හරි එකක් තියෙන්න තියෙන්න ඕනේ. අනිත් එක තමයි අවුරුදු 14ක් 15ක් විතර වගේ වයස වෙනවා කියන්නේ නොයේකුත් ආකාරයේ තමන්නුත් දන්නේ නැති තමන්ටත් තේරෙන්නේ නැති නොයේකුත් ආකාරයේ ව්‍යාකූල මානසිකත්වයන් ඇති වෙන කාලයක්. එතන ඒකට කලබල නොවී සිටීමයි අත්‍යවශ්‍යයි කලබල නොවී සිටීමයි. එහෙම නැතුව තමන්ගේ වර්ධනය ඇති කරගන්න හැම වෙලෙම උත්සාහ උත්සාහ කරන්න මේ මෞතුමිය ඊළඟට දරුවන්ව નિවැරදි කරගන්න ඒ ක්‍රමානුකූල ක්‍රමානුකූල උපදෙසක් ලබා දෙන්න කටයුතු කරන්න. එතකොට ධර්මානුකූලව පොඩි භාවනාවක් ගන්නට කියලා දෙන්න හිමින් කරේ කියලා දෙන්න හිතරිද්දන් නැතුව දඬුවම් කරන්නේ නැතුව කියලා දෙන්න ක්‍රමානුකූලව මේක වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ශ්‍රෝණංශ අපට ලැබී තිබෙන කාලයත් නිමවටපත් වෙනවා. අපි බෞද්ධ රූප වාහිනී බෞද්ධ ගුවන්විදුලිය සමගින් රැඳෙන ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනාටම සිහිපත් කරමු ඔබ වහන්සේ විසින් ඉදිරි සතියේ පවත්වන වැඩසටහන් පිළිබඳව ඉදිරි සතියේ මොන ප්‍රදේශවලද වැඩසටහන් පවත්වන්නේ ඒ පිළිබඳව අපි සිහිපත් කිරීමක් සිදු කරමු. ඔව්. ඊටම කෙටියෙන් අපි එක මතක් කරනවා 11 වෙනිදා මේ මාසේ ඉරිදා දවසේ පානදුරේ වැඩසටහන පානදුරේ භාවනා වැඩසටහන සිද්ධ කරනවා. ඊට අමතරව විශේෂ වැඩසටහනක් සිද්ධ කරනවා 17 වෙනිදා කුලියාපිටිය නැවකඩ කියන බෞද්ධ මධ්‍යස්ථානයේ කුලියාපිටියේ ඒ තමයි අපි පැය 7ක ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ පැය 7ක ධර්ම දේශනාව පවත්වන්නේ යාපනයේ ප්‍රදේශයේ ඉදි වෙන චෛත්‍යරාජන් වහන්සේ නමකට නාවක්කුලිය ප්‍රදේශයේ ඉදිවෙන චෛත්‍ය රජන් වහන්සේගේ කොත්කලඳ වීම වෙනුවෙන් ඒ ඉදිකිරීමට අනුග්‍රහය දැක්වීම සඳහායි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ පැය 7ක ධර්ම දේශනාවක් හවස 5 ඉඳන් රාත්‍රී 11 දක්වා හවස 4 ඉඳන් රාත්‍රී 11 දක්වා කරන ධර්ම දේශනාවේ ධර්ම දේශනාවේ අන්තර්ගතය හේතුඵල ධහමට අනුව කොහොමද අපි පුංචි තැනක ඉඳලා පන්සිල් රකින්නවත් මානසිකත්වයක් නැති කෙනෙක් කොහොමද සෝවාන් පරස්ත පුද්ගලයෙක් දක්වා මානසිකත්වය වර්ධනය කරගන්නේ කියන එක ගැනයි මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නේ ඉදිරියේදී මම හිතන්නේ අපිට මේ තියෙන තැන් පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් වේවි බෞද්ධ මාධ්‍ය ජාලය හරහා එසේනම් අද දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන මේ සදැහැති පිණිති පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට. හොඳයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මහා නාම කුමාරගේ, සාමන්ත කුමාරගේ, මధుර වසන්ති කුමාරගේ, පද්මවර්ණ කුමාරගේ, වීරසිරි ගුණවර්ධන ඇතුළු දූදරු පිරිස කියලා සඳහන් කරලා තියෙන්නේ. විමලාවති සේනාරත්න මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට කිරීමත් ඒ වගේම අතිපූජනීය කුසල ධම්මනාහිම් පානන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. ඒ දයාබර මෑණියන් ඇතුළු නිම පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි සදහවතුනි අද දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන 45 වන සතිය භාවනා රාමතාව ඇසුරෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට යෙදුනේ. පින් අද දවසේත් අප සිදු කළ ආරාධනෙන් ගම් සභා මණ්ඩපයේ වැඩම කරමින් ඉතාමත් වටිනා හරවත් කරුණු ඔබට දැනගී තිබුණු ගැටලු පිළිබඳව කතා කරන්නට වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම් තලාව ධම්මගිරිය රණසේනාසනාධිපති කමඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උතුම් ප්‍රකාශ අපේ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවර මෙලෙසින් මිටු කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අපි ශිල්පනා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සදහතුනි අද වැඩසටහන අපි මෙලෙසින් නිමවටපත් කරන්නට යන්නේ නිමවටපත් කරන්නට මත්තෙන් ඔබට ඔබේ ජීවිතයට වටිනා පුංචි දෙයක් ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා මේ අපිට මේ ආලෝකය ලබා දෙන විදුලි බල්බය නිර්මාණය කළේ Thomas Alva Edison. Thomas Alva Edison ගැන බොහෝ කතාවන් අපි අසා තිබෙනවා. ඉතින් ඔහුගේ පුංචි කාලේ කතාවක් ඔබේ ජීවිතයට ආදර්ශමත් කතාවක් වේයි සිතා තමයි මේ මෙලෙසින් ශ්‍රීපත් කරන්නේ. පුංචි ළමෙක් ඉස්කෝලේ ගිහින් නැවිත් තමන්ගේ අම්මට ගුරුතුමිය ලියුමක් ලබා දෙන්න කියා ලියුමක් ලබා දෙනවා. ඒ ලියුමේ තිබුණු දේ Tamanගේ අම්මා ඒ කියන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ අම්මා ඔහුට කියනවා ඔබේ පුතා අතිදක්ෂයෙක් ඔහුට ඉගෙනීමට සුදුසු ගුරුවරු අපේ පාසලේ නෑ ඒ හින්දා ඔබ ඔහුට උගන්වන්නට කියා කාලය ගත වෙනවත් සමග ඔහුගේ මෑණියන් අභාවයටපත් වෙනවා දවසක් මේ තෝමස් අල්වා එඩිසන්ට මේ ලියුම හම්බ වෙනවා ඒකේ තියෙන්නේ අපේ පාසලේ ගුරුවරිය එවපු ලියුම තිබෙන්නේ අපේ පාසලේ ඔබේ දරුවාට ඉඩක් නැහැ ඔබේ දරුවා මන්ද මානසික දරුවෙක්. ඉතින් Tamanගේ අම්මා තමන්ගේ දරුවට තිබෙන ආදරය පිළිබඳවයි අපි අපිට මේ විලෂින් ශිල්පත් කරන්නේ. ඉතින් අවසානයේ තෝමස් අල්වා එඩිසන් තමන්ගේ දිනපොතේ මෙහෙම සටහනක් යොදනවා. මානසික රෝගියෙකු වූ තෝමස් අල්වා එඩිසන් වීර මාතාවක් විසින් සිය වශයෙන් විශිෂ්ට ප්‍රේමයා බවට පත් කරනවා. ඉතින් ඇත්තටම Tamanගේ අම්මට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? ඉතින් අපි ඔබට ශ්‍රීපත් කරන්නේ අපේ ආදරණීය අම්මට තාත්තට අපි හොඳින් සැලකමු. ඉතින් ඒ ශ්‍රීපත් කිරීමත් සමගින් අද අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සැමට තුනරුණගේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා. සම්මා සම්බුදු සරණයි.